චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ඇදහැලෙන සදහම් අමාවැස්ස සද්ධර්ම මතු සුමధుර ධර්මදේශනා මාලාව සෑම බ්‍රහස්පතින්දාවකම උදේ 8ට ඌවකුවන් විදුලියෙන් දේශකයන්න් වහන්සේ පූජ්‍ය ඇරවල සුධම්ම ස්වාමීන් වහන්සේ අද සද්ධම්ම මතු සුමధుර ධර්මදේශනාවේ බැරපෙන ඇරවීම මොනරාගල නක්කල තැන්නවත්ත 19 කණුවේ පදිංචි ආර්.එම්. කරුණාවතී උපාස්තිකා මාතාවත් එම කරුණාවතී මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වන ඩී.එම්.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 සිට 9 දක්වා ප්‍රචාරය කරනු ලබන සද්ධම්ම මධු ධර්මදේශනා මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙමින් සිටින්නේ. පින්වත්නි, අද දවසේ මෙම ධර්මදේශනාවේ පින්බර දායකත්වයේ දරනවා මොනරාගල නක්කල තැන්නවත්ත ප්‍රදේශයේ 19 කණුවේ පදිංචි ආර්.එම්. කරුණාවතී මහත්මිය සහ සැමියා වන ඩී.එම්. ආර්යදාස මහතාත් පුතණුවන් වන ඩී.එම්. දිල්ෂාන් මහතාත් දියණිය වන ඩී.එම්. රන්දිකා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් කරුණාවතී මහත්මියගේ ආදරණීය මෑණියන් වහන්සේ වන ආර්.එම්. හේන් මණිකා යන අයටත් සියලුම නෑදෑ හිත මිතුරන්ටත් නිදුක් නිරෝගී සුව දිගාසිරි සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මිය පරලොව ගිය පියාණන් වහන්සේ වන ආර්.එම්. පුංචි මණ්ඩා මහතා ඇතුළු මිය පරලොව ගිය සියලු නෑදෑ හිත මිත්‍රාදී සියලු දෙනාටමත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි අද දවසේ සද්ධම්ම මදු ධර්මදේශනා මාලාවේ 27 වන ධර්මදේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වන්නේ. මහා සීහනාද සූත්‍රයේ ඇසුරෙන් සිද්ධ කරන ධර්මදේශනා මාලාවේ 15 වන ධර්මදේශනා මාලාවේ 9 වන ධර්මදේශනාව අද දවසේ සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි අද දවසේ අපි කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දස තථාගත බලයන් යටතට වැටෙන තානාඨාන ඥාන සම්පත්තිය පිළිබඳවම අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ දේශනා කරලා තිබෙන ධර්මකාරණා කීපයක් පිළිබඳව. අපි කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ධර්මයේ අංගුත්තර නිකායේ ඒකක නිපාතේ 15 වන අට්ඨාන පාළියේ බුදුරජාණන් වහන්සේ විසින් මේ බුදුරජාණන් වහන්සේගේ ඨානට්ඨාන ඥාන සම්පත්තිය පිළිබඳව ධර්මකාරණා 28ක් දේශනා කරලා තිබෙනවා කියලා. ඒ ධර්මකාරණා 28න් අපි අද වෙනකොට ධර්මකාරණා 12ක් සාකච්ඡා කරන්නට යෙදුණා. අවසාන වශයෙන් අපි සාකච්ඡා කරන්නට යෙදුනේ කාන්තාවකට මේ ලෝකයේ ලැබිය නොහැකි තනතුරු පිළිබඳව. ඒ පිළිබඳව කියා දෙනකොට අපි ඔබට කියා දුන්නා ඒ අතර පළවෙනිම කාරණාව තමයි කාන්තාවකට කුමන ආකාරයකින්වත් කාන්තා ස්වරූපයෙන් උත්පත්තිය ලැබලා ලෝකේ ලෝතුරු සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නට හැකියාව නැහැ කියලා. ඒ වාගේම අද දවසේ අපි මාතෘකා කරන්නට යෙදුණු පුරිස චක්කවර්ති සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරනවා අට්ඨාන මේතම් භික්කවේ අනවකාසෝ යම් ඉත්හි රාජා අස්ස චක්කවර්ති නේතං ඨානං විජ්ජති ඨානංචකෝ ඒතම් භික්කවේ විජ්ජති යම් පුරිසෝ රාජා අස්ස චක්කවර්ති ඨාන මේතං විජ්ජති යනාදී වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් උන්වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් මේ ලෝකේ කාන්තාවන්ට ලැබිය නොහැකි තනතුරු අතර තවත් තනතුරක් පිළිබඳව දේශනා කරනවා. ඒ තමා මේ සූත්‍රයේ නම තමා පුරිස චක්කවර්ති සූත්‍රය. යම්කිසි කෙනෙක් ලෝකේ සක්විති රාජ සම්පත්තිය ලබනවා නම් ඒ පුරුෂයෙක්ම පමණක් පිරිමියෙක්ම පමණක් ඒ වගේම අභව්‍ය උත්පත්තියක් ලැබලා නැති සුදුසු භව්‍ය උත්පත්තියක් ලැබලා තියෙන පුරුෂයෙකු විසින්ම සක්විති රාජ සම්පත්තිය දරන බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා. අභව්‍ය උත්පත්තීන් කියලා කිව්වහම අභව්‍ය උත්පත්තීන් කියලා කියන්නේ පුරුෂ බව හෝ ස්ත්‍රී බව කියන ප්‍රකෘති ස්වභාවයන්ගෙන් තොරව නපුංසක පණ්ඩක ආදී කොට ඇති විකෘති උත්පත්තියෙන් ලැබුවා වූ සංසාරේ අකුසල බලයන් නිසා ඒ අකුසල විපාකයන් නිසා එවැනි උත්පත්ති ලැබුවා වූ සත්වයින්ට කිසිම අවස්ථාවක බුදු බවක් ඒ වාගේම පසේ බුද්ධත්වයක් ඒ වාගේම සක්විති රාජ සම්පත්තියක් ආදී කොට ඇති මනුස්ස ලෝකේ ලබන්නට පුළුවන් ඇතැම් පදවීන් ලබන්නට හැකියාවක් නැහැ කියලා. එතකොට මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නේ ස්ත්‍රියක් කිසිම අවස්ථාවක ස්ත්‍රී ආත්ම භාවය තුළ කල්ගත කරමින් සක්විති රාජ සම්පත්තියක් ලබන්නේ නැහැ කියලා. ස්ත්‍රියකට සක්විති රාජ සම්පත්තියක් ලබන්න බෑ කියලා දේශනා කරන්නේ නැහැ. කාන්තාවකටත් සක්විති රාජ සම්පත්තියක් ලබන්නට පුළුවන්. හැබැයි ඇයට සක්විති රාජ සම්පත්තියක් ලබන්නට උවමනා නම් ඇය විසින් යම් ප්‍රතිපදාවක් සම්පූර්ණ කරන්නට වෙනවා. ඒ තමා ප්‍රථමයෙන්ම ඇය කාන්තාභාවින් මිදීම සඳහා සාංසාරිකව දාන ආදී පින්කම් සිදු කරමින් සීලාදී ගුණධර්ම වර්ධනය කරමින් බණ භාවනාදී කටයුතු සිදු කරමින් දස පුණ්‍යක්‍රියා දස කුසල ක්‍රියා ආදී කොටති කර්මයන් සිද්ධ කරමින් ප්‍රථමයෙන්ම තමන් කාන්තා බවින් අත මිදීම සඳහා පින්දහම් කටයුතු සිද්ධ කරන්නට ඕනේ. එහෙම පින්දහම් කටයුතු සිද්ධ කළාට පස්සේ අනතුරුව ඇය ඊළඟ උත්පත්තියේ සිට පිරිමි ආත්ම භාවයක උත්පත්තිය ලබනවා. ඒ පිරිමි ආත්ම භාවයක උත්පත්තිය ලැබීම නිසා කාන්තාවකට පෙර කාන්තාවකට වුණත් පසුව පිරිමි ආත්ම භාවයක් ලැබීමෙන් අනතුරුව සක්විති රාජ සම්පත්තිය බුද්ධත්වය, පසේ බුද්ධත්වය ආදී කොට ඇති ලෝකේ අතිශය දුර්ලභ තනතුරු ලබන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඒක නිසා මෙතනදි ධර්මයේ තුල කාන්තාවකට මේ තනතුරු ප්‍රාර්ථනා කිරීමෙන් ප්‍රයෝජනයක් නැති බව දේශනා කරන්නේ නැහැ. ප්‍රයෝජනයක් තියෙනවා. හැබැයි ඇය විසින් ප්‍රථමයෙන්ම පුරුෂ ආත්ම භාවයක් ලබා ගැනීම සඳහා වීරවන්ත වෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා. ඒ වගේම පින්වත්නි මෙතනදී විශේෂයෙන් විස්තර කරනවා මේ සාක්විති රාජ සම්පත්තියක් ලැබීම සිද්ධ වෙන්නේ පුරුෂ පාර්ශවයේ අයෙකුට පමණයි නැත්නම් පිරිමියෙකුට පමණයි. මෙන්න මේ නිසා පුරුෂ ආත්ම භාවයක් තුළ පුරුෂයෙකු සන්තක වන ඒ දේහ සම්පත් පරිපූර්ණ නොවන නිසා සහ පුරුෂ ආත්ම භාවයකට නොපැමිණ නිසා කාන්තාවකට සක්විති රාජ සම්පත්තිය ලබන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි මෙතන බුදුරජාණන් වහන්සේ විසින් මේ සූත්‍ර දේශනා මාලාවේ නොකියවපු තවත් ධර්ම කාරණාවක් තිබෙනවා. ඒ තමා කාන්තාවකට ලැබිය නොහැකි තනතුරු අතර පළවෙනි තනතුර තමා ලෝතුරු සම්මා සම්බුද්ධත්වයට කාන්තා ස්වરૂපයෙන් පත් වෙන්නට හැකියාව නැහැ. දෙවැනි එක තමා යම්කිසි කාන්තාවක් පසේ බුද්ධත්වයක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ පච්චේක බුද්ධත්වය නැත්නම් පසේ බුදු බව කාන්තා ස්වરૂපයෙන්ම වාසය කරමින් ලබන්නට හැකියාවක් නැහැ. සූත්‍ර දේශනාවේ මේ කාරණාව ඇත්තටම දේශනා කරලා නැහැ. නමුත් අපි ආධ්‍යසයෙන් ගත යුතුයි, ගලපලා ගත යුතුයි. යම්කිසි කෙනෙක් ලෝකයේ පසේ බුද්ධත්වයට පත් වෙනවා නම් ඒ පසේ බුද්ධත්වයට පත් වෙන්නේ පිරිමි අයෙකු පමණයි. එහෙනම් ඒකේ තේරුම තමයි කාන්තාවකට මොනම හේතුව නිසාවත් පසේ බුද්ධත්වයේ සාක්ෂාත් කරන්න හැකියාව නැහැ. ඊළඟ කාරණාව තමයි යම් කිසි කෙනෙකුට නැත්නම් කාන්තාවකට මේ විදිහටම සක්විති රාජ සම්පත්තිය ලබන්නට හැකියාව නැහැ කියන කාරණාව. ඒ සක්විති රාජ සම්පත්තිය ලබන්නට හැකියාව නැහැ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ විසින් මේ පුරිස චක්කවර්තී කියන සූත්‍ර දේශනාවේදී විශේෂයෙන් දේශනා කරලා තිබෙනවා. ඒතර අපි කිව්වා සක්විති රජ කෙනෙක් බවට පත් වෙන්නේ කෙනෙක් සාංශාරිකව මහා පින් රැස් කරලා. ඒ මහා පින් රැස් කරා වූ කාන්තාවකට උනත් පුරුෂයෙකුට උනත් සක්විති රාජ සම්පත්තිය ප්‍රාර්ථනා කරන්නට පුළුවන්. අපි හිතමු කාන්තාවක් අර පෙර කියූ ආකාරයෙන් සක්විති රාජ සම්පත්තියක් බලාපොරොත්තු වෙනවා. නැත්නම් පුරුෂ ස්වභාවයෙන් සිටමින් සාක්ෂාත් කරන්නට බලාපොරොත්තු වන යම් තනතුරක් බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ සියලු තනතුරු සඳහා ඇවිසින් ප්‍රථමයෙන්ම කළ යුතුයි තමන්ගේ ඉස්සේ ආත්ම භාවය දුරු කර ගැනීම සඳහා නැති කර ගැනීම සඳහා වැඩියෙන් පින් සිදු කරලා ඉවර වෙලා ඒ පින් බලය පරිහරණය කිරීම. දැන් මෙතන අපි තව කාරණාවක් ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමා යම් කිසි කෙනෙක් කාන්තා උත්පත්තියක් ලබන්නේ ඇයි කියන කාරණා. දැන් මේ විදිහට කාරණා කියාගෙන යනකොට සමහර වෙලාවට කාන්තාවන්ටත් පුරුෂයන්ටත් නැත්නම් ඔබට හිතෙන්නට පුළුවන් මේ ස්ත්‍රී ආත්ම භාවය පිළිබඳව නැත්නම් ස්ත්‍රීන් පිළිබඳව දෝෂාරෝපණයක් සිද්ධ කරනවාදෝ කියලා. එහෙම නෙමේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල දේශනා කරලා තිබෙනවා යම්කිසි කෙනෙක් ස්ත්‍රී ආත්ම භාවයක් ලැබුවත් පුරුෂ ආත්ම භාවයක් ලැබුවත් ඒ කෙනා නිරන්තරයෙන් සීලාදී ගුණධර්ම ආරක්ෂා කරනවද දානාදී පින්කම් සිදු කරනවද ඒ වගේම සමත විදර්ශනාදී භවනා ක්‍රම පරිහරණය කරනවද පුරුදු පුහුණු වෙනවද තමන්ගේ දෙමාපියන් වහන්සේලාට වැඩිහිටියන්ට ගුරුවරුන්ට ආචාර්යවරුන්ට සලකනවද තමන්ගේ ස්වාමියා ආරක්ෂා කරනවද ස්වාමියා අනුව පවතිනවද ඒ වගේම තමන්ගේ සහෝදර සහෝදරියන් නෑදෑහිත මිත්‍රාදීන් ආදී කොට ඇති සියලු දෙනාටම මනාව වත් පිළිවෙත් සිදු කරමින් ඔවුන් අනුව පවතිනවද මේ සියලු දෙනා පිරිමි ආත්ම භාවයක් ලබලා දුස්සීලාදී කටයුතු සිදු කරන තැනැත්තන්ට අනුරූපීව නැත්නම් සාපේක්ෂව ඊටා ශ්‍රේෂ්ඨ උත්පත්තියක් ලබනවා නැත්නම් ශ්‍රේෂ්ඨ භාවයකට පත් වෙනවා කියලා. ඒක නිසා උත්පත්තිය කෙනෙක් ශ්‍රේෂ්ඨ භාවයට පත් කරන්න හැම ආකාරයකින්ම හේතු කාරණා වෙන්නේ නැහැ. උත්පත්තියෙන් හේතු නොවුනා වූ බොහෝ කාරණා කෙනෙකුගේ ශ්‍රේෂ්ඨත්වයේ පිළිබඳව හේතු කාරණා වෙනවා. උදාහරණයක් ගමුකෝ. උදාහරණයක් විදිහට අපි කවුරුත් දන්නවා චුන්දසූකර. චුන්ද සූකර කියන්නේ පිරිමි ආත්ම භාවයක් ලැබපු කෙනෙක්. චුන්ද සූකරගේ රැකියාව උනේ ඌරන් මරණ එක. ඒ ඌරන් මරපු චුන්ද සූකරගේ ආත්ම භාවයට සාපේක්ෂව අපි හිතමු මේ චුන්ද සූකර පිරිමි ආත්ම භාවයක් ලැබලා තිබේ. නමුත් ඒ පිරිමි ආත්ම භාවයක් ලැබපු චුන්දසූකරගේ ආත්ම භාවයට වඩා පංචශීලාදී ගුණ ධර්ම රකින අටසිල් දසසිල් ආදී ගුණ ධර්ම රකින යම් උපාසිකාවක් වෙනවද ඒ උපාසිකාවගේ ජීවිතේ බොහොම ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා. අන්න ඒ නිසා මෙතන තියෙන්නේ අදාළ කරුණට අනුව සාපේක්ෂ බවක් මිසක් යම් කිසි කෙනෙක් කාන්තා උත්පත්තියක් ලැබුවා කියලා අපට මොනම ආකාරයකින්වත් ඇයට දෝෂාරෝපණය කරන්න පුළුවන් කමක් නැත්තේ. මේ කාරණාව වරදවා වටහාගෙන බොහෝ විට ගිහි පින්නතුන් විසිනුත් ඒ වාගේම ධර්මීය දේශනා කරන දේශකයන් වහන්සේලා විසිනුත් වර්තමානයේ අතීතයේ දේශනා කරන්නට යෙදුණා. අන්න ඒ නිසා ධර්මය හරියට අධ්‍යයනය කරන්නේ නැතිව කරන ලද මේ ප්‍රකාශයන් නිසා වර්තමානයේ වන විට මේ කාරණා පිළිබඳව වැරදි අවබෝධයක් සමාජය තුලත් ඒ වගේම විශේෂයෙන් භික්ෂු සමාජය තුලත් ඇතුළත් වෙලා තිබෙනවා. ඒක නිසා මේ කාරණා ඔබට ඉතා පරිස්සමෙන් අපි කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. හොඳට නුවණින් සිහිපත් කරන්න මේ කියන කාරණා පිළිබඳව මොකද මේ කාරණා වලින් ඔබට හොඳට පැහැදිලි වේවි යම්කිසි කෙනෙක් කාන්තා උත්පත්තියක් ලබන්නේ මොන මොන කාරණා නිසාද කියලා. මම මේ කාරණාව මෙතනම අරගත්තේ වෙන හේතුවක් නිසා නෙවෙයි. ඒ තමා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඇතැම් කාන්තාවන්ටත් ඒ වාගේම ධර්මයේ නොදන්නා පිරිමි පාර්ශවයේ උදවියටත් උපාසක උපාසිකාවන්ටත් සමහර වෙලාවට මේ වැරදි සිතිවිල්ල මේ අවස්ථාවේ ඇති වෙන්න පුළුවන් හැකියාවක් තිබෙන නිසා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ ඊට පැහැදිලිව දේශනා කරනවා යම්කිසි කෙනෙක් පුරුෂ ආත්ම භාවයක් හෝ ස්ත්‍රී ආත්ම භාවයක් ලබන්නේ කොහොමද කියලා. දැන් වර්තමානයේත් අතීතයේත් බොහොම ප්‍රසිද්ධියේ තියෙන එක්තරා කාරණාවක් තමා යම් කාන්තාවකට පිරිමියෙකු බවට පත්වෙන්නට අවශ්‍ය නම් ඇය විසින් වර්තමානයේ නැත්නම් ඒ ආත්ම භාවයේ තමන්ගේ ස්වාමයාගෙන් පිරිමි ආත්ම භාවයක් ලැබේවා කියලා විවරණ ගත යුතුයි කියලා. මොන හේතුවක් නිසාද දන්නේ මේ කාරණාව ධර්මානුකූල කාරණාවක් වශයෙන්ුත් වර්තමානයේ වන විට ඇතැම් භික්ෂූන් වහන්සේලාත් ඒ වාගේම ධර්මයේ දේශනා කරන ගිහි පින්වතුන් විසිනුත් කියන්නට යෙදෙනවා. මේ කාරණාව සම්පූර්ණයෙන්ම ධර්ම විරෝධී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා නොකළ කාරණාවක් හැටියට ධර්මයේ තුල දේශනා වෙනවා. පින්වත්නි එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දකින්නට පැමිණෙන එක්තරා ස්ත්‍රියක් කාන්තාවක් බුදුරජාණන් වහන්සේගෙන් කාන්තා ආත්ම භාවයේ තිබෙන අපහසුතා පිළිබඳව දුක් පිළිබඳව විමසලා ඒ අනුව ඇය විසින් ප්‍රාර්ථනාවක් සිදු කරනවා ස්වාමීනි එතකොට කෙනෙක් පුරුෂ ආත්ම භාවයක් ලබන්නේ කොහොමද කියලා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කරනවා උපාසිකාව යම් කිසි කෙනෙක් මේ ජීවිතයේදී දාන ආදී පින්කම් සිදු කරලා සීලාදී ගුණධර්ම ආරක්ෂා කරලා සමත විපස්සනාදී භාවනා ක්‍රමවේදයන් අනුගමනය කරලා ඒ වාගේම තමන්ගේ මෑණියන් වහන්සේට පියාණන් වහන්සේට තමන්ගේ දූතරුවන්ට ස්වාමියාට ස්වාමියාගේ දෙමාපියන් වහන්සේලාට නෑදෑහිත මිත්‍රාදීන්ට අසල්වැසියන්ට මනාව සලකනවා නම් ඔවුන් කෙරෙහි මනාව මෛත්‍රී සිතින් යුක්තව නිරන්තරයෙන් කල්ගත කරනවා නම් ඒ වගේම නිරන්තරයෙන් සිදු කරන්නා වූ විවිධ පින්කම් වල ලොකු කුඩා සියලු පින්කම් ඇය විසින් නැවත නැවතත් නැවත නැවතත් පුන පුනා අනුමෝදන් වීමෙන් මේ සියලු පින්කම්හි ආනුභාව බලයෙන් මට පුරුෂ ආත්ම භාවයක් ලැබේවා ස්ත්‍රී ආත්ම භාවයක් මින් ඉදිරියට සාංශාරිකව නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඇයගේ ප්‍රාර්ථනාව සම්පූර්ණ වෙනවා විශේෂයෙන්ම යම්කිසි කාන්තාවක් මරණාසන්න මොහොතේදී ඇය විසින් කරන ලද පින්කම් නැවත නැවත සිහිපත් කරලා ඒ පින් ඒ පින්කම් පිළිබඳව වඩාත් සතුටටපත් වෙලා ඒ පින්කම් වලින් යම් ආනිසංසයක් සාංශාරිකව උපදිනවද ඒ සියලු ආනිසංසයන් සහ ඒ පින් බලයේ තවත් ආනිසංසයක් වශයෙන් Tamanට පුරුෂ ආත්ම භාවයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් අදිෂ්ඨාන කරනවා නම් ඇයගේ ඒ අදිෂ්ඨානය ඇයගේ ඒ ප්‍රාර්ථනාව සමෘද්ධිමත් වෙනවා කියලා. දැන් ඔබ මෙහෙම හිතන්නකෝ අපි හිතමුකෝ දැන් වර්තමානයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අමතරව මේ ලෝකයේ විවිධ ආගමික දේශනාවන් ලබ්ධින් මේ ලෝකයේ තුල තිබෙනවා. අපි හිතමු ක්‍රිස්තියානි භක්තිකයෙක් හරි මුස්ලිම් භක්තිකයෙක් හරි Hindu භක්තිකයෙක් හරි එහෙම නැත්නම් මේ ලෝකයේ වෙනත් ආගමක් අදහන අයෙක් හරි යම් කාන්තාවක් ඒ අය අතරින් යම් කාන්තාවක් පුරුෂ ආත්ම භාවයක් ප්‍රාර්ථනා කරනවා. එතකොට ඒ ආකාරයේ පුරුෂ ආත්ම භාවයක් ප්‍රාර්ථනා කරන ඇයට කිසිම අවස්ථාවක ලෝකේ පුරුෂාත්ම භාවයක් ලබන්න හැකියාවක් නැහැ. මොකද ස්වාමියා මිත්‍යා දෘෂ්ටික නිසා මේ බුද්ධ දේශනාව නොදන්නා නිසා කිසිම අවස්ථාවක තමන්ගේ ස්වාමියාගෙන් විවරණයක් ලැබෙන්නේ නැහැ. ඔබට පිරිමි ආත්ම භාවයක් ඊළඟ ආත්ම භාවයේදී ලැබේවා කියලා. එහෙනම් එතකොට කොහොමද පුරුෂයාගෙන් නැත්නම් තමන්ගේ ස්වාමියාගෙන් විවරණ අරගෙන යම් කිසි කාන්තාවක් කාන්තා භවින් අත මිදිලා පුරුෂ ආත්ම භාවයකට පැමිණෙනවා කියන කාරණාව सिद्ध වෙන්නේ. සමහර වෙලාවට මවක් වෙන්න පුළුවන්, දියණියක් වෙන්න පුළුවන්, විවාහ ජීවිතයට එළඹිච්ච තරුණියක් වෙන්නට පුළුවන් නැත්නම් වයස්ගත මවක් වෙන්න පුළුවන් මේ ඕනම කෙනෙකුට පිරිමි ආත්ම භාවයක් පතනවා නම් ඒ අයගේ ස්වාමියා මිත්‍යා දෘෂ්ටික නම් නැතිනම් මේකට හොඳම උදාහරණ තමයි අපි හිතමු අවිවාහක කාන්තාවක් කියලා. අවිවාහක කාන්තාවක් ඉතා හොඳින් පින්දහම් කටයුතු සිද්ධ කරනවා. එතකොට ඇය අවිවාහක නිසා ඇයට ස්වාමි පුරුෂයෙක් නොමැති නිසා නීත්‍යානුකූලව ඇයට විවරණ දෙන්නේ කවුද? ඇයට විවරණ දෙන්න කිසිම කෙනෙක් ලෝකේ නැහැ. එහෙමනම් ඔය කියන මතය අනුව ඇයට ඊළඟ ආත්ම භාවයත් අනිවාර්යයෙන්ම ස්ත්‍රී ආත්ම භාවයකට පැමිණිලා විවාහ ජීවිතයකට ඇතුළත් වෙලා ඒ විවාහ ජීවිතයේදී ස්වාමයාගෙන් පුරුෂ ආත්ම භාවයේ සඳහා විවරණයක් ගන්නට සිද්ධ වෙනවා. අන්න ඒක නිසායි අපි ඔබට පෙර කියන්නට යෙදුනේ කුමන හෝ හේතුවක් නිසා ධර්මදේශකයන්න් වහන්සේලාත් ඒ වගේම ගිහි පින්වතුනොත් වැරදි අවබෝධයක සිටිනවා යම් කිසි කෙනෙකුට කාන්තාත්ම භාවයේ නැතිමීම සඳහා තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන් විවරණ ගන්නට ඕනේ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි කාරණාවක් වෙන්නේ විශේෂයෙන්ම අවිවාහක කාන්තාවකට එතකොට විවරණ දෙන්නේ කවුද? මිත්‍යා දෘෂ්ටික ආගමක් අදහන අයෙකුට එවැනි කාන්තාවකට එහෙම අවශ්‍යතාවයක් ඇති වුණොත් ඊළඟ ආත්ම භාවයේ පුරුෂ ආත්ම භාවයක් ප්‍රාර්ථනා කළොත් ඒ ආත්ම භාවය සඳහා විවරණ ලබා දෙන්නේ කවුද කියන ප්‍රශ්නේ එන නිසා. ඒක නිසා අපි ධර්මයේ ශ්‍රවණය කරනකොට මම ඔබට පෙර කිව්වා මේ අසනු ලබන ධර්මය බුදුරජාණන් වහන්සේගේම දේශනාවද කියන කාරණාව පිළිබඳවත් ඉතා අවධානයෙන් යුක්තව සලකලා බලන්නට ඕනේ කියලා. එහෙනම් අපිට හොඳට පැහැදිලි වෙනවා මේ කියපු කාරණා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ නෙමේ බුදුරජාණන් වහන්සේගේ ජින වචනය තුල සඳහන් වෙන්නේ යම් කෙනෙක් විවිධ පින්කම් කරලා ලොකු කුඩා සියලු පින්කම් කරලා ඒ ජීවිතයේ තුලදී නැවත නැවත පුන පුනා පුන පුනා පුරුෂාත්ම භාවයක් හෝ පුරුෂ ආත්ම භාවයක් තුල ලබන යම් උපතක් තිබෙනවද යම් තනතුරක් තිබෙනවද ඒ දේ ප්‍රාර්ථනා කරනවා නම් ඇයගේ ඒ කාරණාව සමෘද්ධිමත් වෙනවා කියලා. එතකොට පින්වත්නි මෙතනදී අපි හොඳට අවබෝධ කරගන්නට ඕනේ තව වැරදි මතයක් තමයි යම්කිසි කෙනෙක් කාන්තා ආත්ම භාවයකට නැත්නම් ස්ත්‍රීත්වයකට පැමිණෙන්නේ සංසාරයේ කාම මිත්‍යාචාරයේ යෙදීම නිසා කියන කාරණාව පුන පුනා දේශනා කරනවා. ඒ කාරණාවම අල්ලාගෙන ඒ කාරණාවම ඉස්මතු කරමින් නැවත නැවත නැවත නැවත කාන්තාවන්ට නිග්‍රහ කරන්න පරිභව කිරීම සඳහා මේ කාරණාවම උසුළු විසුළු කිරීමේ කාරණාවක් වශයෙන් වර්තමානයේ සමාජය තුළ භාවිතා වෙනවා. ඉතින් මේ කාරණා ඔස්සේ බලනකොට ඔබ කාන්තාවක් නම් ඔබ ඒ එසේ අසනු ලබන පුරුෂ පාර්ශවයේ අයගෙන් නැවත පෙරලා ඇසිය යුතු ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමා එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව මාතාව සාංශාරිකව තුන්වන සිල්පදයේ කඩලා දේ තනතුරට පැමිණුණේ. ලෝකයේ කාන්තාවකට ලබන්න පුළුවන් තනතුරු අතර එක් ශ්‍රේෂ්ඨතම උසස්ම තනතුරක් තමයි බෝධිසත්ව මාතාවක් බවට පත්වීම. එතකොට බෝධිසත්ව මාතාවක් බවට යම්කිසි කෙනෙක් පත්වන්නට නම් ආත්ම භාව අනන්ත ප්‍රමාණයක් කල්ප විශාල ප්‍රමාණයක් නැත්නම් අසංකේය අපි ගත්තොත් මහා කල්ප විදිහට විග්‍රහ කරන මහා කල්ප ලක්ෂයක්වත් අඩුම ප්‍රමාණයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් සම්මුඛයේ විවරණ අරගෙන පාරමිතා ගුණධම් පූර්ණණය කළ යුතුයමයි. එතකොට එහෙමනම් එවැනි කාන්තාවකගේ උත්තරීතර කාන්තාවකගේ චරිත ස්වභාවය බැලුවාම සාංශාරිකව බුදු කෙනෙක් සම්මුඛයේ විවරණ ලබන්න තරම් පින්දහම් කටයුතු සිදු කරලා ලෝකේ ශ්‍රේෂ්ඨ পদවියක් ලබන්නට බුද්ධ මාතාවක් බවට පත්වන්නට ඒ පාරමිතා ගුණධම් පූර්ණේ කරමින් සාංශාරිකව කුසල ප්‍රතිපදාවන් පුණ්‍ය ප්‍රතිපදාවන් තුල නිරන්තරයෙන්ම Tamanගේ සිත, කය, වචනය සංවර කරලා ලබාගත්තා වූ උත්තරීතර තත්වයක්. එහෙමනම් කාන්තාවක් මේ තුන්වෙනි සිල්පදයේ කැඩීමෙන් කාන්තා ආත්ම භාවයකටපත් වෙනවා කියලා කියනවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදි. මොකද අපි වර්තමානයේ තහනවා ඇතම් භික්ෂූන් වහන්සේලා වර්තමානයේ පුන පුනා පුන පුනා পায় පොළවේ ගස අනිවාර්යෙන් මේමයි කාරණාව කියලා යම් කිසි කෙනෙක් කාන්තාවක් බවට පත් වෙන්නේ ඒකේනා තුන්වන සිල්පදයේ කැඩීම නිසා කියලා පුන පුනා කියනු ලබන ආකාරයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ කාරණාත් එක්ක ගලපලා බැලුවම අපිට තේරෙනවා වර්තමානයේ ධර්මදේශකයන්න් වහන්සේලාට බහුතරයක් ධර්මදේශකයන්න් වහන්සේලාට මොනතරම් මේ ධර්ම කාරණා වැරදිලා තිබෙනවද කියලා. ඒ වගේම අපි හිතමුකෝ මෙහෙම යම් කිසි කෙනෙක් විශාකාව බවට පත් වෙනවා යම් කිසි කෙනෙක් යශෝදරාව බවට පත් වෙනවා යම් කිසි කෙනෙක් අසූ මහා ශ්‍රාවිකාවන් අතර ඒ කාන්තා ස්වරූපයෙන් ලබන්න පුළුවන්. උප්පලවන්නා මහරහත් තෙරණිය, කේමා මහරහත් තෙරණිය, පටාචාරා මහරහත් තෙරණිය වගේ උතුම් পদවීන් ලැබීම සිද්ධ කරනවා ප්‍රාර්ථනා කරනවා. එතකොට මෙවැනි තනතුරු ලැබීමක් ඒ කෙනා සිද්ධ කළේ ඒ කාන්තාව සිද්ධ කළේ ලෝකේ කාම මිත්‍යාචාරයේ යෙදිලා නම් ඒක වෙන්න පුළුවන්ද කියන කාරණාව මෙතෙන්දී නුවණින් විමසලා බලන්නට ඕනේ. ඉතින් මේ අයගෙන් මුලින්ම අහන්න තියෙන්නේ එහෙනම් ඔබේ මෑණියන් වහන්සේත් කාන්තාවක් බවට පත් උනේ මේ තුන්වෙනි සිල්පදයේ කඩලද කියන කාරණාව සිහියෙන් සිටින බුද්ධියෙන් සිටින අයෙකු විසින් එවැනි දේශකයන්න් වහන්සේලාගෙන් මේ ප්‍රශ්න ටික ඇසිය යුතු වෙනවා. එතනදී ධර්මය නොදන්න අඥාන ගිහි පැවිදි යම් කෙනෙක් සිටිනවද ධර්මය නොදන්න නිසායි මම අඥාන කියලා කිව්වේ දැනුමක් නොමැති බව හඟවන්න එවැනි අයෙක් විසින් ධර්මයේ වරදවා අරගෙන එහෙමයි කියලා උත්තර දුන්නත් ධර්මයේ මනාව දන්න අයෙක් විසින් නම් ඒ කාරණාව අනුමත කරන්නේ නැහැ. පින්වත්නි කාන්තා උත්පත්තියක් ලබන්නට හේතු වන කාරණා රාශියක් තිබෙනවා. මේක වැරදියට අරගත්තේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ තේරී ගාථාවල 43 නිපාතේ ඉසිදාසී මහරහත් තෙරණියගේ කතාව එක හේතුවක් කොටගෙන. ඉසිදාසේ මහරහත් තෙරණිය විසින් විග්‍රහ කරනවා ඇයට ආත්ම භාව ගණනක් තිස්සේ කාන්තා උත්පත්තියෙන් ලැබීම සඳහා හේතු කාරණාවක් උනේ පෙර සිටුවරේකුව සිටියේදී කාම මිත්‍යාචාරයේ යෙදීම නිසා කියලා විග්‍රහ කරනවා. නමුත් එය එක් කාරණාවක් පමණයි කාන්තාවක් බවට පත්වෙන්න තිබෙන කාරණාවලින් එක් කාරණාවක් පමණයි යම්කිසි කෙනෙක් කාම මිත්‍යාචාරයේ යෙදීම නිසා ඒ කෙනා කාන්තාවක් බවට එහි අතුරු ඵලයක් හැටියට කාන්තාවක් බවට පත් වෙනවා කියලා. නමුත් පින්වත්නි එහෙම නොවන අවස්ථාවත් ඕනෑතරම් තිනේ වාගේම දැන් කුසල ධර්මවල අකුසල ධර්මවල දුක්ඛ විපාක ආනිසංස පිළිබඳව විග්‍රහ කරනකොට ධර්මයේ පිළිබඳව දන්න අටුවාදී ධර්ම ග්‍රන්ථ හොඳින් අධ්‍යයනය කරපු අයට විශේෂයෙන් පංචශීලයේ තුන්වෙනි සිල්පදයේ ආදීනව පිළිබඳව විග්‍රහ කරනකොට එක් ආදීනවයක් තමයි යම්කිසි කෙනෙක් කාම මිත්‍යාචාරයේ යෙදෙනවා නම් සාංශාරිකව ඔහුට හෝ ඇයට ස්ත්‍රී ආත්ම භාවයන් ලබන්නට ඒ විපාකය හේතු කාරණාවක් බවට පත් වෙනවා කියලා. මෙන්න මේ කාරණා දෙක ධර්මයේ තිබුණත් මේ කාරණා දෙක වරදවා වටහාගෙන තමා කෙනෙක් ස්ත්‍රී ආත්ම භාවයට පැමිණෙන්නේ තුන්වන සිල්පදයේ කැඩීමෙන් කියන කාරණාව සමාජගත වෙලා තිබෙනවා. සමහර වෙලාවට ධර්මය නොදන්න ඇතැම් පඬිතයන් විසිනුත් මේ කාරණා නැවත නැවතත් නැවත නැවතත් ඉස්මතු කරමින් මම පෙර කිව් ආකාරයෙන් කාන්තාවන්ට නිග්‍රහ කරන්නට පරිභව කරන්නට Taman උසස් කියලා ඔවුන් පහත් කොට කතා බහ කරන්නට මේ විවහාරය භාවිතා කරලා තිබෙනවා. ඉතින් මේ කාරණා ගත්තහම මේ කාරණා ධර්මයේ විරෝධී කාරණා හැටියට අපිට දක්වන්නට පුළුවන්. පින්වත්නි පුරුෂයෙක් පුරුෂ ආත්ම භාවයක් දිගටම පවත්වන්නට හෝ අනතුරුව පුරුෂ ආත්ම භාවයන් පැවැත්වීමෙන් අත මිදිලා ස්ත්‍රී ආත්ම භාවයකට පැමිණෙන්නත් ස්ත්‍රියක් ස්ත්‍රී ආත්ම භාවයක් තුල දිගටම සාංශාරිකව නිවන් දක්නාතුරු ගමන් කරන්නට හෝ නැතිනම් ස්ත්‍රී ආත්ම භාවයෙන් අත මිදිලා පුරුෂ ආත්ම භාවයකට පැමිණෙන්නත් හේතු වන කාරණා රාශියක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා. දැන් අපි මෙතන අංගුත්තර නිකායේ මේ අට්ඨාන පාළිය අධ්‍යයනය කරනකොට මේ කාරණා ටිකත් අපි හොඳින් ඉගෙන ගන්නට ඕනේ. එතකොට තමයි යම් කිසි කෙනෙක් යම් තනතුරක් යම් බෝධියක් ප්‍රාර්ථනා කරනවා නම් ඔවුන්ට ඒ පිළිබඳව මනාව අවබෝධයකින් යුක්තව ඒ ධර්ම කාරණා Tamanගේ සාංශාරික ජීවිතය තුළ පරිපූර්ණත්වයට පත් කරගන්න ලැබෙන. අන්න ඒක නිසා අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු මෙතනම ස්ත්‍රියකට ස්ත්‍රී ආත්ම භාවය තුල ලැබිය හැකි තනතුරු මොනවාද? පුරුෂයෙකුට පුරුෂ ආත්ම භාවයේ තුල ලැබිය හැකි තනතුරු මොනවාද? ස්ත්‍රියකට ස්ත්‍රී ස්වභාවයෙන් ලැබිය නොහැකි තනතුරු මොනවාද? පුරුෂයෙකුට පුරුෂ ස්වභාවයෙන් ලැබිය නොහැකි තනතුරු මොනවාද? කෙනෙක් ස්ත්‍රීත්වයකට පත්වෙන්නේ කුමන හේතුවක් නිසාද? කෙනෙක් පුරුෂ ස්වභාවයකට පත්වෙන්නේ පිරිමියෙක් බවට සාංශාරිකව පත්වෙන්නේ කුමන හේතුවක් නිසාද කියන කාරණාව පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ කර්ම විග්‍රහය කර්ම පරිච්ඡේදය තුළ විශේෂයෙන් දේශනා කරන කටයුත්තක් තමා චේතනාහම් භික්කවේ කම්මං වදාමි යන දේශනා පාඨය. එහෙනම් චේතනාවට අනුව තමන් විසින් කරන ලද්දා වූ කුසල කුසල කර්මයන්ට අනුරූපීව ඒ ඒ විපාකයන් සාංශාරිකව රැගෙන එනවා. එහෙනම් මේක අපි හොඳට වටහා ගන්නට ඕනේ. අපි හිතමු මුලින්ම අපි සාකච්ඡා කරමු කාන්තාවක් කාන්තා ස්වරූපයෙන්ම සාංශාරික ගමන තුල ලබන තනතුරු මොනවාද කියලා. මොකද සමහර වෙලාවට සමහර කාන්තාවන් විසින් කතා බහ කරනකොට කියනවා ස්වාමීනි අපි කැමති යශෝදරාවක් බවට පත් වෙන්න. අපි කැමති බුද්ධ මාතාවක් බවට පත් වෙන්න. අපි කැමති විශාකාවක් බවට පත් වෙන්න. කේමා උප්පලවන්නා වගේ ශ්‍රේෂ්ඨ උත්පත්තියෙන් ලබන්න අපි කැමති. එතකොට අපි මොනවාද කරන්න ඕනේ කියලා සමහර අවස්ථාවලදී ධර්ම සාකච්ඡා මේ වැඩසටහන් වලදී සමහර කාන්තාවන් විසින් අසනවා. ඒ නිසා අපි මේක හොඳට විග්‍රහ කරගමු. මේ තුල තිබෙන අවුල් ලිහා ගමු මේ කාරණාව කොහොමද ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන්නේ කියලා. පින්වත්නි යම්කිසි කාන්තාවක් කාන්තා ස්වරූපයෙන් යම් পদවියක් ප්‍රාර්ථනා කරනවා නම් ඇයට කාන්තා බව තුලම සාංශාරික විමුක්තිය නිවන් සුවය ලැබෙන තාක්කල් ඒ කාන්තා බව තුලම ඒ සාංශාරික ගමන සැරිසරන්නට සිද්ධ වෙනවා. හොඳම උදාහරණයක් අපි ගමුකෝ. හොඳම උදාහරණයක් තමයි අපේ බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලබාගත්තු අවස්ථාවේදී දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබාගත්තු අවස්ථාවේදී ඒ අවස්ථාවේ සුමිත්තා කියන නමින් යශෝදරාව උත්පත්තිය ලබලා අපේ බෝධිසත්වයන් වහන්සේට විවරණ දුන් ආකාරය බලාගෙන සිටලා නිල් මහනෙල් මල් මිටි 8ක් රැගෙන ආපු ඇය එයින් නිල් මහනෙල් මිටි 4ක් දීපංකර දසබලධාරී තථාගතයන් වහන්සේගේ ශ්‍රී පාද මූලේ තබලා උන්වහන්සේට පූජා කරනවා පුෂ්ප පූජාවක් සිද්ධ කරනවා පුෂ්ප පූජාවක් සිද්ධ කරලා ප්‍රාර්ථනා කරනවා ස්වාමීනි දැන් මොහොතකට කලින් ඔබ වහන්සේ ලෝකේ ඊටා ශ්‍රේෂ්ඨ পদවියක් සඳහා විවරණ ලබ දුන්නා. ඒ পদවිය තමා ලෝතර සම්මා සම්බුද්ධත්වයේ සඳහා පාරමිතා ගුණධම් පුරවන්නටත් ඒ වාගේම නියත වශයෙන්ොත් ඒ මහා වීරයාණන් වහන්සේට බුදු බව ලැබෙන බව ප්‍රකාශ කළා. ස්වාමීනි දීපංකර බුදුරජාණන් වහන්සේ ඔහුට උපකාර කිරීම සඳහා පාදචාරිකාවක් නැතිනම් පතිනියක් විවරණ අරගෙන තිබෙනවද කියලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේගෙන් අහන මේ කාරණා බුද්ධවංශ පාළිය ඉතා හොඳින් විග්‍රහ කරනවා ඒ වගේම තේරී ගාතාවලත් අපදාන පාළියෙත් තේරී ගාථා අටුවාවෙත් අපදාන පාළි අටුවාවෙත් ඉතා දීර්ඝ විස්තරයක් මේ සුමේද පඬිතුමන් සහ සුමිත්තාවගේ හමුවීම පිළිබඳව නැත්නම් බුදුරජාණන් වහන්සේත් යශෝදරාවගේත් පළමු ප්‍රාර්ථනාව පිළිබඳව විග්‍රහ කරලා තිබෙනවා. ඒ කියන්නේ නියත විවරණ අරගෙන පළමු ප්‍රාර්ථනාව පිළිබඳව විග්‍රහ කරලා තිබෙනවා. එතකොට දීපංකර බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ නෑ තවම කවුරුත් ඒ ප්‍රාර්ථනාව સિદ્ધ කරලා නෑ. අනේ ස්වාමීනි එහෙමනම් ඔබ වහන්සේගේ පාදමූලයේ බුදු ගුණ නිමිති කරගෙන ඔබ වහන්සේට මේ නිල් මහනෙල් මල් මෙටි අටෙන් හතරක් පූජා කළ පිනෙන් මම ඔහුට පාදචාරිකාව බවට පත්වෙත්වා ඒ වාගේම ඔහුට යම් ආකාරයකින් පාරමිතා ගුණධම් පූර්ණණය කිරීම සඳහා පාදචාරිකාව වශයෙන් යම්තාක් අනුග්‍රහයක් දැක්විය යුතුද ඒ අනුග්‍රහයන් දක්වන්න මට කායික වාචසික මානසික ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අන්නේ අවස්ථාවේදී ඒ සුමිත්තාවට නියත විවරණ ලබා දෙනවා සුමේද පඬිතයන්ට වගේම නියත විවරණ ලබා දෙනවා. මෙයින් අසංකේය මහා කල්ප අසංකේය හතරකුත් කල්පලක්ෂයක් ගත වුණු තැන ඔබ යශෝදරාව වශයෙන් ඔහුට පාදචාරිකාව බවට පත් වෙලා ඒ වාගේම සාංසාරයේ පුරාවටත් ඔහුට පාදචාරිකාව බවට පත් වෙලා පාරමිතා ගුණධම් පූර්ණණය කරන්නටත් බුදු බව ලබන්නටත් අතිමහත් උපකාරයක් සිද්ධ කරනවා කියලා. බොහෝම සතුටටපත් වෙච්ච සුමිත්තාව අනතුරුව මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා අවසර අරගෙන පැමිණිලා ඒවන විට දෙවියන් බඹුන් මිනිසුන් විසින් පූජා කරන ලද අතිවිශාල මල් ආසනයක් මත වැඩ වාසය කරමින් දස පාරමිතාවන් නැත්නම් සමතින්සත් පාරමිතාවන් සිහිපත් කිරීම සෙවීම සඳහා බලාපොරොත්තු වෙමින් සිටින අපේ සුමේද බෝධිසත්වයන් වහන්සේ සමීපයට පැමිණෙනවා. පැමිණිලා උන්වහන්සේට ඉතිරි නිල් මහනිල් මල් මිටි හතර පූජා කරනවා. පූජා කරලා තමන් මේ කටයුත්ත සඳහා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලැබූ බවත් මෙතෙන් සිට ඔබ වහන්සේ බුද්ධත්වයට පත්වන ආත්ම භාවයේ තෙක්ම තමන් පාරමිතා ගුණධම් කුළු ගැන්වීම සඳහා වර්ධනය කිරීම සඳහා පාදචාරිකාව වශයෙන් උපකාර කරන බවත් දන්වල ඇය විසින් ඒ ස්ථානයෙන් ඉවත් වෑම සිද්ධ කරනවා එතකොට හිතන්න සුමේද පඬිතුමාට සුමේද පඬිතුමා කියලා කියන්නේ පිරිමි ආත්ම භාවයක් ලැබු පුරුෂයෙක්. ඒ සුමේද පඬිතුමාට බුද්ධත්වයේ සඳහා පාරමිතා ගුණධම් පූර්ණණය කිරීම සඳහා උපකාර කිරීමේ බලාපොරොත්තුවෙන් මේ සුමිත්තා මේ විදිහට කාන්ත ආත්ම භාවයේ තුලම තමන්ගේ සාංශාරිකව රහත් ඵලය ලබන තාක්කල් සංසාර විමුක්තිය ලබන තාක්කල් සසර තුල අනේකවිධ අතිමහත් දුක් වේදනා වින්දනය කරමින් සාංශාරික ගමන සැරිසරන්නට කැමති වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිමි ආත්ම භාවය තුල දිගින් දිගට දිගින් දිගට පාරමිතා ගුණධම් පූර්ණණය කරද්දී මේ සුමිත්තාවත් නැත්නම් යශෝදරාවත් නැවත ප්‍රාර්ථනා කළොත් අනේ මේ ස්ත්‍රී ආත්ම භාවය අතිශය දුකයි බුදුරජාණන් වහන්සේලා සත්පුරුෂයන් විසිනුත් ප්‍රායෝගිකවත් ඒ කාරණා දේශනා කරලා තියෙනවා අත්විඳලා තියෙනවා ඒ නිසා මම සුමේද පඬිතුමාට උදව් උපකාර කරමින් පුරුෂ ආත්ම භාවයක් පිරිමි ආත්ම භාවයක් ලැබිය යුතුයි කියලා ප්‍රාර්ථනා කරන්න ගත්තොත් ඒ කටයුත්ත ਸਰව සම්පූර්ණ වෙන්නේ නැහැ. අන්න ඒක නිසා මෙතනදී හොඳට අවබෝධ කරගත යුතු කාරණාවක් තමයි යම්කිසි පුරුෂයෙක් හෝ කාන්තාවක් කාන්තා බව තුල සිටමින් ලැබිය යුතු ඒ වාගේම ලබන්නට හේතු වන යම් තනතුරක් পদවියක් ප්‍රාර්ථනා කරමින් පාරමිතා ගුණධම් පූර්ණණය කරමින් සසර තුර පැමිණෙනවද ඇයට මොනම හේතුව නිසාවත් නැවත පුරුෂාත්ම භාවයක් ලැබෙන්නේ නැහැ එතකොට යශෝදරාව සුමිත්තා හැටියට බුදු කෙනෙකුගෙන් විවරණ ලැබලා කාන්තා උත්පත්තිය තුල දැන් අපි හොඳට ගත්තොත් බෝධිසත්ව චරිතය පිළිබඳව පින්වත්නි ඔබ හොඳට විග්‍රහ කරලා බලන්න බුදුරජාණන් වහන්සේට පාරමිතා ගුණධම් පූර්ණණය කරලා බුද්ධත්වයට පත් වෙන්න බෝධිසත්ව මාතාවවත් බෝධිසත්ව පියාවත් කිසිම හේතු කාරණාවක් නිසා විශේෂයෙන් උපකාර කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ චරිතය තුල බුදුරජාණන් වහන්සේට නිරන්තරයෙන් පාරමිතා ගුණධම් පූර්ණණය කිරීම සඳහා විශේෂයෙන් උපකාර කරපු දෙදෙනා තමා එක්කෙනෙක් යශෝදරාව අනෙක් කෙනා රාහුල කුමාරයා. අසූ මහා ශ්‍රාවක ශ්‍රාවිකාවන් අග්‍ර ශ්‍රාවක ශ්‍රාවිකාවන් යටතට වැටෙන ඒ තනතුරු ප්‍රාර්ථනා කරන ලද තැනැත්තන්ටවත් ළඟාවිය නොහැකි මට්ටමේ අතිශය භයානක අතිශය උත්තරීතර කැපකිරීම් රාශියක් යශෝදරාව විසිනුත් ඒ වගේම රාහුල කුමාරයා විසිනුත් අපේ බෝධිසත්වයන් වහන්සේට බුදුබව ලැබීම සඳහා සිද්ධ කරලා තිබෙනවා. එතකොට රාහුල කුමාරයා කාන්තාත්ම භාවයක් ප්‍රාර්ථනා කරන්න ගත්තොත් හෝ යශෝදරාව පුරුෂාත්ම භාවයක් ප්‍රාර්ථනා කරන්න ගත්තොත් ඒ ප්‍රාර්ථනාවන්ට අනුකූලව එකක් විපාක දෙන්නේ ලෝක ධර්මතාවයක් බුද්ධ වචනය වෙනස් නොවන නිසා දෙවන කාරණාව තමයි බෝධිසත්වයන් වහන්සේලාට පාරමිතා ගුණ දහම් පූර්ණය සඳහා ඒ බාධාවක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා යම්කිසි කාන්තාවක් මේ සසර ගමන තුල මම බුද්ධ මාතාවක් බවට පත්වෙත්වා. බුදුරජාණන් වහන්සේගේ නැත්නම් බෝධිසත්වයන් වහන්සේගේ පාදචාරිකාව බවට පත්වෙත්වා. අග්‍ර උපස්ථායිකාව බවට පත්වෙත්වා. බුද්ධ ශාසනයක ප්‍රධාන භික්ෂුණීන් වහන්සේලා බවට පත්වෙත්වා. බුද්ධ ශාසනයක 80 මහා ශ්‍රාවක ශ්‍රාවිකාවන් අතර ශ්‍රාවිකා ස්වභාවයෙන් ලබන යම් තනතුරක් මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ ආකාරයෙන් ස්ත්‍රී ආත්ම භාවයේ යම් දොස් ඇතත් එනමුත් ස්ත්‍රී ආත්ම භාවයේ තුලම ගමන් කරමින් ලැබිය යුතු තනතුරු පදවිතානාන්තර ප්‍රාර්ථනා කරනවා නම් ඇයට පුරුෂාත්ම භාවයක් සාංශාරිකව ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි යම් තැනක ධර්මය නොදන්නා අඥාන බවින් යුක්තව කාන්තාවක් බවට යම්කිසි කෙනෙක් පත්වන්නේ මේ තුන්වන සිල්පදයේ කැඩීම නිසා කියලා තුන්වන සිල්පදයේ දුක් විපාක පිළිබඳව විග්‍රහ කරනකොට ස්ත්‍රී ආත්ම භාවයක් ලැබීම සඳහා මේ හේතුවක් බවට පත් වෙනවා. ඒ වාගේම ඉසිදාසී මහරහත් තෙරණියගේ ගාථා උපමාවට අරගෙන ඒව පෙන්වමින් ඒ කතා පෙන්වමින් යම්කිසි කෙනෙක් යම්කිසි කාන්තාවකට හෝ එහෙම නැත්නම් කාන්තා ආත්ම භාවයකට නිග්‍රහ කරන්න පරිභව කරන්න උත්සාහවත් වෙනවා නම් ඔහුට හෝ ඇයට ඒකාන්ත වශයෙන්ම ධර්මය වැරදිලා කියන කාරණාවත් ධර්මය වැරදි තැනින් අලගත් දූපම පරයයන් ග්‍රහණය කරලා කියන කාරණාවත් මෙතනදී කියා දෙන්නට ඕනේ. ඒක නිසා හොඳට මතක තියාගන්න යම් කාන්තාවක් කාන්තා ආත්ම භාවයේ තුල ලබන තනතුරක් බුදුරජාණන් වහන්සේ කෙනෙකුගෙන් නියත විවරණ වශයෙන් ලබාගෙන හෝ සාංශාරිකව පින්දහම් කටයුතු කරමින් ඒ සඳහා යම් අදිෂ්ඨානයක් ඇතුව කටයුතු කරනවා නම් ඇයට පුරුෂාත්ම භාවයක් ලැබෙන්නේ නැහැ. ඇය දුස්සීල තැනැත්තියක් කියලා කිසිම තැනක අපිට විග්‍රහ කරන්නට දක්වන්නට පුළුවන් හැකියාවක් නැහැ. ඒක නිසා මේ කාරණාව අපි හොඳට ඉගෙන ගන්නට ඕනේ මනාව අවබෝධ කර ගන්නට ඕනේ මේ ධර්මය අතරින් පතරින් තනින් තනින් අල්ලගත්තු නිසා ත්‍රිපිටකයේ හරියට අටුවාටීකා ධර්ම ග්‍රන්ථ සහ නුවණින් යුක්තව විග්‍රහ කරලා නොබැලීම නිසා තමයි මේ කාරණා වර්තමානයේ තුල සමාජගත වෙලා තින්ති ඒකට ඇත්තටම මේ ධර්මය මේ තාක් දේශනා කරපු ඇතම් ධර්මයේ වර්ධවා ගත්තා වූ ගිහි පැවිදි දෙපිරිස විසින්ම ඒ කාරණා සඳහා වගකීමක් දරන්නට ඕනේ ඒ වගේම පින්වත්නි ධර්මයේ තුල දේශනා වෙනවා යම්කිසි පුරුෂයෙක් කාන්තා ආත්ම භාවයක් ලබලා ඒ කාන්තා ආත්ම භාවයක් ලැබීම තුල යම් পদවියක් ලබන්නට උපකාරී වෙනවද ඒ পদවිය ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනා කරමින් කරන ලද පුණ්‍ය බලයේ විපාකයක් හැටියට අනතුරු ඔහු ඒකාන්ත වශයෙන්ම කාන්තා ආත්ම භාවයකට පැමිණෙනවා එතෙන් සිට ඔහු කාන්තාත්ම භාවයක් තුල අදාළ තනතුර සඳහා ගමන් කරනවා කියලා අපි හිතමුකෝ මෙහෙම. කාන්තාවකට පුරුෂාත්ම භාවයක් ලැබිලා බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ අග්‍ර ශ්‍රාවක තනතුරු, සක්විති තනතුරු මේ ආදී විවිධ තනතුරු ප්‍රාර්ථනා කරන්නට හිතුණා වගේ යම්කිසි කෙනෙකුට මේක තමයි චිත්ත ස්වභාවය යම්කිසි කෙනෙකුට මටත් ස්ත්‍රී ආත්ම භාවයක් ලැබිලා ඒ ස්ත්‍රී ආත්ම භාවය තුල බුද්ධ මාතාවක් බවට පත්වන්නට ලැබේවා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ පාදචාරිකාව බවට පත්වන්නට ලැබේවා. මහා බෝධිසත්වයන් වහන්සේගේ පාදචාරිකාව බවට පත්වන්නට ලැබේවා කියලා යම් ප්‍රාර්ථනාවක් තිබෙනවා නම් ඔහු විසනොත් කළ යුත්තේ කාන්තාවක් පින් කරලා පුරුෂාත්ම භාවයක් ප්‍රාර්ථනා කළා වාගේම දැනට පුරුෂාත්ම භාවයේ තුල සිටින ඔහොත් පින් කරලා කාන්තාත්ම භාවයක් ලබන්නටත් එතෙන් සිට දිගටම කාන්තා ආත්ම භාවයක් තුළ කටයුතු කරන්නටත් යම් බුදුරජාණන් වහන්සේ කෙනෙකුගෙන් අදාළ තනතුරු සඳහා විවරණ ලබා ගන්නට මේ පින්කම් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන කටයුතු කරන්නට. එතකොට අපිට කියන්න බෑ ඔහු පුරුෂාත්ම භාවයෙන් අත මිදිලා කාන්තාත්ම භාවයක් ප්‍රාර්ථනා කරගත්තේ ශ්‍රේෂ්ඨ අදහසක් ඇතිව නිසා අපිට කිසිම තැනක තුන්වෙනි සිල්පදයේ කඩලා කාන්තාවක් බවට පත් වුණා කියලා කියන්න පුළුවන් හැකියාව නැහැ. ඒක නිසා මේ කාරණා පිළිබඳව ඊතා පරිස්සමින් ධර්මයේ මනාව අධ්‍යයනය කරමින් විග්‍රහ කරගනිමින් පරීක්ෂා කරලා බැලුවාම තමයි ඒ කාරණා පිළිබඳව අපට හොඳට අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් මේකෙන් ඔබට තේරෙනවා යම් කිසි කෙනෙක් යම් අකුසලයන් ඇතම් අකුසලයන් සිද්ධ කරලා කාන්තා භාවයකට අභව්‍ය උත්පත්තියකට පැමිණෙනවා වාගේම යම් පුරුෂයෙක් පින්කම් සිදු කරලා කුසල් දහම් වර්ධනය කරලා ප්‍රාර්ථනා ඇතනම් ඔහුට ස්ත්‍රී ආත්ම භාවයට පැමිණෙන්නට පුළුවන්. ඒ වගේම අභිධර්ම පිටකයේ ඊට හොඳින් විග්‍රහ කරනවා අටුවා ධර්මාන්ත තුලත් විග්‍රහ කරනවා කෙනෙක් මේ පුරුෂ ආත්ම භාවයකටත් ඒ වගේම ස්ත්‍රී ආත්ම භාවයකටත් පැමිණෙන්නේ කොහොමද කියලා. පුරුෂ ආත්ම භාවයකට පැමිණීමේදී ඊටා හොඳින් දේශනා කරන එක කාරණාවක් තමයි මේ කාරණා දේශනා කරමින් දේශනා කරන එක කාරණාවක් තමයි පිනෙහි අධික බව හේතු කොටගෙන පිනෙහි අධික බව හේතු කොටගෙන නැතිනම් අධික ලෙස පින් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට සාංශාරිකෝ ප්‍රාර්ථනා ඇතනම් ඒ වගේම ප්‍රාර්ථනා රහිතවත් කෙනෙකුට පුරුෂ ආත්ම භාවයක් ලැබෙනවා කියලා. ඒක ඔබට තේරෙනවා. ඇයි මම ප්‍රාර්ථනා ඇතනම් කියලා කිව්වේ? යම් කිසි කාන්තාවක් අධිකතර ලෙස පින් කරලා පුරුෂ ආත්ම භාවයක් ප්‍රාර්ථනා කරලා යම් පදවියක් ප්‍රාර්ථනා කරගෙන තිනවා නම් අන්න එතකොට ප්‍රාර්ථනා ඇතනම් කියන කාරණා වෙනවා. ප්‍රාර්ථනා නැත්නම් මේ අවබෝධය නැතත් යම් කිසි කෙනෙකුට යම් කෙනෙක් කරන ලද පින්කම් වල ආනුභාව බලයෙන් විපාක පක්ෂයේ හැටියට ඒකේන පුරුෂාත්ම භාවයක් ළඟා කරගන්න එයාට හැකියාව තියෙනවා. අන්න ඒ නිසා තමයි මම කිව්වේ ප්‍රාර්ථනා ඇතනම් ප්‍රාර්ථනා නැත්නම් කියන විවහාරය ඔබට කියා දුන්නේ. ඒ වගේම කෙනෙක් කාන්තාවක් බවට පත් වෙනවා. පිනෙහි දුර්වල බව හේතුවෙන් අකුසලයේ නිසා නෙමෙයි පිනෙහි දුර්වල බව සාපේක්ෂව දුර්වල බව කාට සාපේක්ෂවද යමෙක් පුරුෂ ආත්ම භාවයක් ලබනවා නම් ඒ පුරුෂ ආත්ම භාවයක් ලැබීම සඳහා උපකාරී වූ සත්වයාගේ යම් පින් බලයක් ඇද්ද? ඒ පින් බලයට සාපේක්ෂව අඩු බවකින් යුක්ත අඩුවෙන් පින් කරන ලද නිසා අන්න එහි විපාකයක් හැටියට යම් කෙනෙක් කාන්තා ආත්ම භාවයකට පැමිණෙනවා. ඒ වගේම තමයි ඇතැම් අකුසල් නිසාත් ප්‍රාර්ථනා නිසාත් කෙනෙක් කාන්තා ආත්ම භාවයකට පැමිණෙනවා කියලා. ඒක නිසා මේ කාරණා හොඳට අධ්‍යයනය කරාම අපට හොඳටම වැටහෙන කාරණාව තමයි කෙනෙක් පුරුෂාත්ම භාවයකට පැමිණෙන්නේ කොහොමද කෙනෙක් ස්ත්‍රී ආත්ම භාවයකට පැමිණෙන්නේ කොහොමද එතකොට විවරණයක් අවශ්‍යද තමන්ගේ ස්වාමියාගෙන් විවරණයක් අවශ්‍යද අවිවාහක තැනැත්තියකට එතකොට විවරණ ගන්න කාගෙන්ද මිත්‍යා දෘෂ්ටික ආගමක් අදහන අයෙකුට කොහොමද විවරණ ගන්නෙ විවරණ ගන්න පුළුවන් වෙනවද බැරි වෙනවද කියන කාරණා පිළිබඳව ඉතා හොඳින් වැටහීමක් ඇති වෙනවා මේ කාරණා පිළිබඳව අවබෝධ කරගත්තාම. එතකොට අපි මෙතනදී බලමු මෙතනම සාකච්ඡා කරමු ස්ත්‍රී ආත්ම භාවයක් ලැබුවා වූ තැනැත්තියකට ලබන්න පුළුවන් තනතුරු මොනවාද ලබන්නට නොහැකි තනතුරු මොනවාද කියලා. මොකද නිවන අරමුණු කිරීමේදී අපි ඔබට පෙර කියා දුන්නා නිවන අවබෝධ කරන කෙනෙක් අරමුණු කරන කෙනෙක් Taman ගමන් කරන්නේ පුරුෂාත්ම භාවයක් තුළද ස්ත්‍රී ආත්ම භාවයක් තුළද කුමන බෝධියක් නිමිති කරගෙනද කියන කාරණාව පිළිබඳව මනා අවබෝධයකට පැමිණෙන්න ඕනේ කියලා. ඒ පිළිබඳව ඉදිරියේදී ධර්ම කරණා අපි ඔබට කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඊතා පරිස්සමෙන් ගත යුතු කාරණා අතර මේ කාරණා ටිකත් විශේෂයෙන්ම දේශනා කරලා තිබෙනවා. එකක් තමයි කෙනෙක් ස්ත්‍රී ආත්ම භාවයක් හෝ අභව්‍ය ආත්ම භාවයක් ප්‍රකෘති මනා වූ පුරුෂාත්ම භාවයක් නෙමෙයි. පුරුෂ ස්වභාවයෙන් යුක්ත ආත්ම භාවයක් නෙමෙයි. ස්ත්‍රී ආත්ම භාවයක් හෝ අභව්‍ය ආත්ම භාවයක්. ඒතොර අපි ඔබට කියා දුන්නා ස්ත්‍රී ආත්ම භාවය කියන්නේ මොකක්ද? අභව්‍ය ආත්ම භාවය කියන්නේ නුසුදුසු ආත්ම භාවය කියන්නේ මොකක්ද? පුරුෂ භාවය හෝ ස්ත්‍රී භාවය හෝ රහිත එක්ක පුරුෂ භාවය හෝ ස්ත්‍රී භාවය කියන මේ ස්වභාව දෙකම දරන්නා උත්පත්තීන් වලට කියනවා භව්‍ය උත්පත්තීන් කියලා නුසුදුසු උත්පත්තීන් කියලා. නුසුදුසු උත්පත්තීන් කියලා කියන්නේ ධ්‍යාන මාර්ගඵල ලබන්න, නිවන් සෝය ලබන්න, උත්තරීතර තනතුරු ලබන්න නුසුදුසු නිසා ඒ ආත්ම භව වලට නුසුදුසු උත්පත්තීන් අභව්‍ය උත්පත්තීන් කියන විවහාරය යොදනවා කියලා අටුවා ධර්ම ග්‍රන්ථවල විග්‍රහ කරලා තිබෙනවා. එතකොට පින්වත්නි අපි හිතමු කෙනෙක් බුද්ධ මාතාව කියන තනතුර ප්‍රාර්ථනා කරනවා. එතකොට ඒ තනතුර ප්‍රාර්ථනා කරන තැනැත්තියට පිරිමි ආත්ම භාවයක් ලැබෙන්නේ නැහැ. ඒක එක කාරණාවක්. කෙනෙක් මහා බෝධිසත්වයන් වහන්සේගේ පාදචාරිකාව බවට පත්වන්නටත් බුදුවන ආත්ම භාවයේ අපේ බුදුරජාණන් වහන්සේට යශෝදරාව වූ වාසේ පාදචාරිකාව බවට පත් වෙන්නටත් ප්‍රාර්ථනා කරනවා. එතකොට ඇයත් කුමන හේතුවක් නිසාවත් ඒ සඳහා පින් කරනවා නම් ඒ සඳහා විවරණ ලබාගෙන තිබෙනවා නම් නැවත අනාගත මතු ආත්ම භාවයක පුරුෂාත්ම භාවයක් ලබන්නේ නැහැ. ඇයත් ස්ත්‍රී ආත්ම භාවයක් තුලම කටයුතු කරනවා. ඒ වගේම තමා යම්කිසි කෙනෙක් ප්‍රාර්ථනා කරන විශාකාව වගේ යම් ශාසනයකට අග්‍ර උපස්ථායිකාව බවට පත්වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට අග්‍ර උපස්ථායිකාව බවට පත්වේවා කියලා ප්‍රාර්ථනා කරන නිසා ඇයට සිද්ධ වෙනවා, ඔහුට සිද්ධ වෙනවා ශ්‍රී ආත්ම භාවයක් ලබලා ඒ ඔස්සේ දිගටම ඒ සඳහා අවශ්‍ය පින්කම් සිදු කරගෙන පාරමිතා ගුණ දහම් වර්ධනය කරගෙන ඒ ගමන ගමන් කරන්න. ඒ වාගේම යම්කිසි කෙනෙක් ප්‍රාර්ථනා කරනවා මට 80 මහා ශ්‍රාවක ශ්‍රාවිකාවන් අතර ඒ මහා ශ්‍රාවිකා තනතුරක් ලැබේවා කියලා. අපි හිතමු කේමා මහරහත් තෙරණියගේ තනතුර, උපලවන්නා මහරහත් තෙරණියගේ තනතුර, පටාචාරාවගේ තනතුර, බද්ද කච්චායනාගේ තනතුර, බද්ද කාපිලානියාගේ තනතුර. අන්න ඒ වගේ යම් කාන්තා ආත්ම භාවයක් තුළ ලබන තනතුරක් ලබන්නට හේතු වේවා කියලා ඇයි විසින් ප්‍රාර්ථනා කරනවා. නැත්නම් විවරණ ලැබගෙන තිබෙනවා. එතකොට ඒ ප්‍රාර්ථනාව නිසා ඒ වාගේම ඇයගේ පින් බලය නිසා ඇය නැවත පුරුෂාත්ම භාවයකට පැමිණෙන්නේ නැහැ. දිගටම සාංශාරිකව ඒ පින් ඇති තැනැත්තිය කාන්තා ආත්ම භාවයක් තුල සාංශාරික ගමන ගමන් කරනවා කියලා කියනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් ප්‍රාර්ථනා කරනවා මට සාංශාරිකව දිගටම කාන්තා භව ලැබේවා පිනොත් කරනවා කාන්තා භවයේ ආදීනවත් යම් පමණකට දකින්නවා වෙන්න පුළුවන් නොදකින්නවා වෙන්නත් පුළුවන් නමුත් ඇය විසින් ප්‍රාර්ථනා කරනවා මා විසින් කරන ලද පින් බලයන් හේතු කොටගෙන අර වගේ තනතුරක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ නමුත් දිගටම ස්ත්‍රීත්වය හමු වේවා කියලා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට ඇයගේ පින් බලය නිසාත් ප්‍රාර්ථනා බලය නිසාත් යම් හේකින් ඇය විසින් මේ කරන්නා වූ කර්මයන්ගේ ප්‍රතිඵල හැටියට ඇයට දිගටම කාන්තා භව යුක්තව සසර ගමන සැරිසරන්නට සිද්ධ වෙනවා. ඒ වගේම කාන්තාවකට ලබන්න බැරි තනතුරු අතර තවත් තනතුරු තමා බුද්ධත්වයේ ලබන්නට බෑ. ඒකට හේතුව තමා අෂ්ට සමෝධාන ධර්මතාවයන් අතර පුරුෂ භාවයේ සම්පූර්ණ කළ යුතු බවත් පුරුෂයෙකුට පමණක් බුදුරජාණන් වහන්සේලා විවරණ ලබා දෙන බවත් ඒ වගේම පුරුෂයෙකුට පමණක් මහා බෝධිසත්ව පාරමිතාවන් පූර්ණේ කරමින් තමන්ගේ සාංසාරික ගමන තුළ මහා වීරියෙන් යුතුව කටයුතු කරන්නට අවස්ථාව ලැබෙන නිසාත් ඒ ප්‍රතිඵලය ලබන්නට බුද්ධත්වයේ සඳහා පාරමිතී පාරමිතා ගුණධම් පූර්ණේ කරන්නට උපකාර වන නිසාත් ඇයට කාන්තා ආත්ම භාවයෙන් යුක්තව පුරුෂ ආත්ම භාවයක් තුළ ලබන්න පුළුවන් මහා බෝධිසත්ව හෝ බුද්ධත්ව තන්තුරු ලැබෙන්නේ නැහැ. ඒ වගේම කාන්තාවකට පච්චේක බුද්ධ බෝසත් තනතුරු හෝ නැතිනම් පච්චේක බුද්ධත්වය සාක්ෂාත් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම කෙනෙකුට පුරුෂ ස්වභාවයෙන් යුක්තව යම් බුද්ධ ශාසනයක ලැබිය යුතු ගිහි පැවිදි තනතුරු තිබෙනවද? ඒ තනතුරු ප්‍රාර්ථනා කිරීමෙන් කාන්තා ස්වභාවය තුළ සිටමින් ඒ තනතුරු ලබා ගන්න පුළුවන් හැකියාවක් නැහැ. හොඳම උදාහරණයක් ගත්තොත් කාන්තා ස්වභාවයෙන් ඉඳලා ප්‍රාර්ථනා කරනවා කාන්තාවක් වෙලාම ඉඳලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තනතුර ලැබේවා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ තනතුර ලැබේවා. බුදුරජාණන් වහන්සේගේ පියා බවට පත්වෙත්වා. බුදුවන ආත්ම භාවයේ පුතා බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කළාට වැඩක් නැහැ. ඒ කටයුත්ත සම්පූර්ණ වෙන්නේ නැහැ. මොකද ඒ ප්‍රාර්ථනාවම નિરර්ථක ප්‍රාර්ථනාවක් බවට පත් වෙනවා. අර්ථ ශූන්‍ය ප්‍රාර්ථනාවක් බවට පත් වෙන නිසා. ඒක නිසා ඒ කාරණාත් අවබෝධ කරගන්නට ඕනේ. ඒ වගේම තමා සක්‍රදේව උත්පත්තිය, මාර උත්පත්තිය, ඒ වගේම බ්‍රහ්ම උත්පත්තිය, ඒ වගේම විශේෂයෙන්ම අපාය ගත්තොත් අපායේ එක් ලෝක ධාතුවක අපායන්ට 136ක් අපායන්ට යම රජවරුන් 544 දෙනෙක් සිටිනවා. එක ලෝක ධාතුවක යම රජවරුන් 544 දෙනෙක් සිටිනවා. එතකොට කාන්තාවකට කිසිම අවස්ථාවක කාන්තා ස්වરૂපයෙන් යම රජ තනතුරවත් ලබන්නේ නැහැ. ඒ පවා ලබන්නේ පුරුෂ පාර්ශවයේ අයෙක් කියලා වෙලා ධර්මයේ තුල දේශනා කරනවා. එතකොට මේ වගේ තනතුරු ලබන්න බෑ. එතකොට පුරුෂ පාර්ශවයෙන් සිටින තනතුරු ලබන්න බෑ ස්ත්‍රීත්වයට අදාළ තනතුරු පමණයි ලබන්නට පුළුවන්. ඒ වගේම තමයි සක්විති රාජ සම්පත්තිය ලැබෙන්නේ. පරිනායක තනතුරු ලැබෙන්නේ. ගෘහපති තනතුරු ලැබෙන්නේ. යටත් පිරිසෙන් gedaraka ගෘහපති කියන තනතුරවත් ලැබෙන්නේ නැහැ කියලා ධර්මයේ තුල දේශනා කරනවා. දැන් සමහර වෙලාවට ස්වාමියා මිය ගිය කාන්තාවන් සම්බන්ධව කතා කරනකොට සමාජ විවහාරික වශයෙන් ඇයව ගෘහපතිනිය වශයෙන් සැලකීම සිද්ධ කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල දේශනා කරනවා කාන්තාවකට කිසිම අවස්ථාවක තමන්ගේ නිවසේ ගෘහපති තනතුර පවා ලැබෙන්නේ නැහැ කියලා. අපි හිතමු ස්වාමියා ජීවත්ව සිටිනවා නම් ඔහු තමයි ගෘහපතියා. ඔහු අකාලයේ මේ පරිලව ගියා නම් ඇයගේ ඒ විවාහක ඇයගේ වැඩිමල් සහෝදරයෙක් සිටිනවා නම් නැත්නම් බාල සහෝදරයෙක් සිටිනවා නම් ඔහු තමයි ඉබේම ඒ ගෙදර ගෘහපතියා බවට පත් වෙන්නේ. අපි හිතමුකෝ එහෙම සහෝදරයෙකුත් නැහැ කියලා. එහෙම සහෝදරයෙකුත් නැත්නම් ඒ ගෙදර පිරිමි පාර්ශවයේ වැඩිමල් පුතෙක් සිටිනවා නම් ඔහුට තමයි ඒ ගෙදර ගෘහපති තනතුර ගමන් කරන්න කියලා ඉවර වෙලා ධර්මය තුළ අටුවා ධර්ම ග්‍රන්ථ තුළ දේශනා කරලා තිබෙනවා. ඒක නිසා නිවසක ගෘහපති තනතුරවත් කාන්තාවකට ලැබෙන්නේ නැහැ කියලා ධර්මයේ තුල දේශනා කරනවා. මෙන්න මේ වගේ තනතුරු කාන්තාවට කාන්තා ස්වරූපයෙන් ඉඳලා ලබා ගන්න බෑ කියලා කියනවා. නමුත් කාන්තා ස්වරූපයෙන් ඉඳලා ලබා ගන්න පුළුවන් තනතුරුත් තියෙනවා. ඒ තමයි යම් කිසි කෙනෙකුට අසූ මහා ශ්‍රාවක ශ්‍රාවිකාවන් අතර මහා ශ්‍රාවිකා තනතුරු ප්‍රාර්ථනා කරනවා නම් අනිකුත් කාන්තා ස්වරූපයෙන් ලබන්න පුළුවන් තනතුරු ගිහි පැවිදි තනතුරු ප්‍රාර්ථනා කරනවා නම් ඒක සාක්ෂාත් වෙනවා ඒ වගේම සක්විති රජ කෙනෙකුට ස්ත්‍රී රත්නයේ වශයෙන් උත්පත්තිය ලබන ප්‍රාර්ථනා කරනවා නම් ඒක සම්පූර්ණ වෙනවා බුද්ධ මාතාවක් බවට පත්වන්න බෝධිසත්ව පාදචාරිකාවක් බවට පත්වන්න ප්‍රාර්ථනා කරනවා නම් ඒ කාරණා සම්පූර්ණත්වයට පත් වෙනවා මෙන්න මේ වගේ ශ්‍රී ආත්ම භාවයක් තුල ඉඳලා ප්‍රාර්ථනා කළ යුතු සමෘද්ධිමත් වන යම් තනතුරක් තිබෙනවද යම් ස්ත්‍රියක් විසින් හෝ පුරුෂයෙක් විසින් හෝ ඒ තනතුරු ප්‍රාර්ථනා කරනවා නම් ඒ තනතුරු ලැබීම පිණිස මේ කාරණා ධර්ම කාරණා හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ විසින් ධර්මයේ තුල දේශනා කරලා තියෙනවා. එහෙනම් මේ කාරණා අද දවසේ අපි විශේෂයෙන් ඔබට කියා දෙන්නට යෙදුනේ. දැන් මේ අට්ඨාන පාළියේ සඳහන් වෙන මේ කාරණා ඔබට දේශනා කරමින් ගමන් කරනකොට පෙර අපි කිව්වා ස්ත්‍රී ස්වභාවයෙන් ඉඳලා කෙනෙකුට ලෝතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නට බැහැ කියලා. එතකොට අද අපි කියා දෙන්නට යෙදුන සක්විති රාජ සම්පත්තිය ලැබෙන්නේ නැහැ. මොකද සක්විති රාජ සම්පත්තිය ලබන්නේ පුරුෂ පාර්ශවයේ අයෙකුට නිසා. එහෙමනම් සමහර වෙලාවට ධර්මය නොදන්නා ඒ වගේම සමහර වෙලාවට අහිතකර සිටිවිලි වලින් යුක්ත යම් කෙනෙකුට මේ කාරණා වර්ධවා වටහාගෙන නිඳා කරලා අපහාස කරලා සාංශාරිකව පෞසිදු කර ගන්නටත් ඒ වාගේම අධිකතර පින් ඇති බෝධිසත්ව මාතාවක් වේවා පාදචාරිකාවක් වේවා මහා ශ්‍රාවිකා තනතුරු ආදී තනතුරු ප්‍රාර්ථනා කරගෙන සාංසාරිකව සැරිසරන ඒ මහා උත්තමාවියන් හේතු කරගෙන යම් කිසි කෙනෙකුට ඔවුන්ට දෝෂාරෝපණය කරලා සමහරලාවට නින්දා පහස කරලා පව් සිද්ධ කරගෙන අපායගාමී වන්නට තියෙන අවස්ථාව දුරු කර දීම සඳහාත් අද දවසේ සම්පූර්ණ පැයක කාල පරාසය තුළ පුරිස චක්කවර්තී සූත්‍රයත් ඒ වාගේ මේ සූත්‍රයම ඇසුරු කරගෙන කාන්තාවන්ට ලැබිය හැකි තනතුරු මොනවාද කාන්තාවන්ට ලැබිය නොහැකි තනතුරු මොනවාද පුරුෂයන්ට ලැබිය හැකි තනතුරු මොනවාද පුරුෂයන්ට ලැබිය නොහැකි තනතුරු මොනවාද ඒ වාගේම යම්කිසි කෙනෙක් වර්තමානයේ කාන්තා ආත්ම භාවයේ තුල සිටමින් නමුත් පුරුෂ ආත්ම භාවයක් තුල ලබන තනතුරු ප්‍රාර්ථනා කරනවා නම් ඇය විසින් කළ යුතු කටයුතු මොනවාද යමෙක් පුරුෂ ආත්ම භාවයක් තුල සිටමින් එනමුත් අනාගතේ ස්ත්‍රී ආත්ම භාවයක් ලැබමින් ළඟා කරගත යුතු යම් තනතුරු තිබෙනවද ඒ සඳහා කළ යුතු කටයුතු ඒ වාගේම ඒ සඳහා තමන්ගේ ස්වාමයාගෙන් විවරණ ලබා ගත යුතුයි කියන කාරණාව මොනතරම් සාවද්‍ය අර්ථ විරහිත කාරණාවක්ද කියන කරුණු පිළිබඳවත් අපි ඔබට කියා දෙන්න තියෙනවා. ඊළඟ දවසේ අපි බලාපොරොත්තු වෙනවා පුරිස සක්කන්ත සූත්‍රයේ ඉඳන් ඔබට කියා දෙන්න තවදුරටත් මේ වගේම ස්ත්‍රියකට ලබන්න පුළුවන් තනතුරු බැරි තනතුරු මොනවාද? ඒ වගේම කාය දුච්චරිත විපාක සූත්‍රාදී ඒ සූත්‍ර දේශනා අරගෙන ඉවර වෙලා කාය දුස්චරිතයෙන් මනාප විපාක ලැබෙනවද ඒ වාගේම ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ මොනවද මොන වගේ උපමා උපමේයන් දේ සඳහා අටුවාචාර්යන් වහන්සේලා ධර්මයේ තුල දේශනා කරලා තියෙන කියන දීර්ඝ විග්‍රහයක් සහිතව ඔබට ඒ කාරණා කියා දෙන්න. අපි මේ තානත්තාන ඥාන සම්පත්තියේ දසබල ඥානයන්ගේ තානත්තාන ඥාන සම්පත්තිය අරමුණු කරගෙන තමා ස්ථානයේ සහ අස්ථානයේ දන්වා හේතුව සහ අහේතුව දක්වා කාරණේ අකාරණේ දන්නා ඥාන සම්පත්තිය බුදුරජාණන් වහන්සේගේ කෙබඳුද කියන කාරණා විග්‍රහ කරනකොට එවැනි කාරණා 28ක් අංගුතර නිකාය එකක නිපාතේ අටාන පාළියේ විග්‍රහ කරලා තිබෙනවා. ඒ වගේම මනෝරත පූර්ණී අටුවාවෙත් ඒ වගේම අංගුතර නිකාය ටීකාවෙත් මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් සඳහන් කරලා තිබෙනවා. ඒ කාරණාත් උපයෝගී කරගෙන ඔබට මේ කාරණා ටිකෙන් ටික ටිකෙන් ටික නිවැරදි අවබෝධයක් ලැබෙන ආකාරයෙන් විග්‍රහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ධර්ම දේශනාවත් ඔබට නිවැරදිව බෝධියක් අරමුණු කරන්නටත් ඒ වාගේම සසර ගමන සුවපත් කරගන්නටත් සසර ගමන මනාව කළමනාකරණය කරගන්නටත් උපකාරයක් වේවා කියලා අද දවසේ මේ ධර්ම දේශනාව අවසානයේ අප විසින් ආශිර්වාද කරනවා. ඒ වාගේම අද දවසේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරා වූ ඌව ප්‍රජා ගුවන්විදුලි සේවය ඔස්සේ සෑම බ්‍රහස්පතින්දා දවසකම උදෑසන 8 සිට 9 දක්වා විකාශනය වන සද්ධම් මදු ධර්මදේශනා මාලාවේ 27 වන ධර්මදේශනාව නැතිනම් මහා සීහනාද සූත්‍රයේ ඇසුරෙන් සිද්ධ කරන සූත්‍ර දේශනා මාලාවේ 9 වන සූත්‍ර දේශනාව අද දවසේ අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි අද දවසේ මෙම ධර්ම දේශනාවේ පින්බර දායකත්වය සිද්ධ කරන්නට යෙදුනේ මොනරාගල නක්කල තැන්නවත්ත 19 කණුවේ පදිංචි ආර්.එම්. කරුණාවතී මහත්මිය සහ ආදරණීය සැමියා වන ඩී.එම්. ආර්යදාස මහතා. ඒ වගේම පුතණුවන් වන ඩී.එම්. දිල්ෂාන් මහතාත්, දියණිය වන ඩී.එම්. රන්දිකා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මෙම ධර්ම දේශනාවේ දායකත්වය සිද්ධ කරන්නට යෙදුණා. විශේෂයෙන් කරුණාවතී මහත්මියගේ ආදරණීය මෑණියන් වහන්සේ වන ආර්.එම්. හේන් මණිකා යන අයටත් සියලුම නෑද හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුව දිගාසිරි සුව ප්‍රාර්ථනා කරලා මේ පින්කම සඳහා දායකත්වයේ දරුවා. ඒ වගේම මිය පරලොව ගිය ආදරණීය පියාණන් වහන්සේ වන ආර්.එම්. පුංචිපණ්ඩා මහතා ඇතුළු මිය පරලොව ගිය සියලුම නෑද හිත මිත්‍රාදීන්ට පරලොවින් සුවපත් කරන්නට පින් අනුමෝදන් කරන්නට කියන මේ සත් ප්‍රාර්ථනා මූලිකත්වයේ තබාගෙන අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයේ දරුවා. මේ පින්තුන්ගේ සත්ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් මිශ්‍ර සිද්ධ වේවා. ඒ වාගේම ඌව ප්‍රජා ගුවන්විදුලි සේවයේ ඔස්සේ මේ ධර්මයේ ශ්‍රවණය කළා වූ ඔබටත් මේ ධර්ම දේශනාවෙන් හැම යහපතම වේවා. ඔබගේ රැකී ආරක්ෂා කටයුතු, ගෘහාදී කටයුතු, දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලු කටයුතු වඩාත් සඵල වේවා. මෙලොව සාර්ථක වේවා, පරලොව සාර්ථක වේවා. නිවන් සුවේ සඳහාත් මේ පින් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. යෝබාප නමින් මේ පරිලව ගියා වූ යම් තාක් පිරිසක් වෙද්ද ඒ සියලු සත්වයෝත් මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය පින්කම් එක හා සමානව අනුමෝදන් වෙලා සසර සුවපත් කර ගනිත්වා ඔවුන්ද පතන බෝධියකින් නිවන් සුවයෙන් සැනසෙන්නට මේ පින් හේතු වාසනා කර ගනිත්වා කියලා ඔවුන්ටත් පින් අනුමෝදන් කරමු ඒ වගේම සම්මා දෘෂ්ටිකාදී සියලු දෙවි දේවතාවුන් වහන්සේලාත් මේ පින් අනුමෝදන් වෙත්වා දිව්‍ය සපත් වර්ධනය කර ගනිත්වා එසේ වර්ධනය කරගන්න අතරතුර ඔබ සියලු දෙනාටමත් ඔබගේ රැකී ආරක්ෂා කටයුතු ගෘහාදී කටයුතු පුංචි දුවත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලු කටයුතු වඩාත් සඵල කරගන්නට සියලු ආරක්ෂා ආශිර්වාදයේ රැකවරණය ලැබේවා ලබා දෙත්වා ඔවුන්ටද නිවන් සප සඳහා මේ පින් හේතු වේවා ඒ වාගේම මේ සියලු පින් අප සියලු දෙනාටමත් සසර සෝපත් භාවයේ පිණිසත් ඒ වාගේම පතන බෝධියකින් වහවහා සත් ප්‍රතිපදාවෙන් නිවන් සුවේ සඳහා හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදාති අද අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනාව දේශනා කොට වදාළ විචිත්‍ර රූපවාහිනී ගුවන් විදුලි ධර්ම කතික අතිපූජ්‍ය ඇරවල සුධම්ම ස්වාමීන් වහන්සේට පාදාභේ වන්දනෙන් යුතුවයි පුණ්‍යානුමෝදනා එක්කර සිටින්නේ. අද සද්ධම්මමතු සුමතුර ධර්මදේශනාව සඳහා බැරපැන ඇර ඌයේ මොනරාගල නක්කල තැන්නවත්ත 19 කණුමේ පදිංචි ආරෙන් කරුණාවති උපාසිකා මාතාවත් ටීඑම් ආර්යදාස උපාසක මහතා ඇතුළු පවුලේ සැම ආර්.එම්. කරුණාවති උපාසිකා මාතාවගේ ඩී.එම්. ආර්යදාස මහතාගේ ඩී.එම්. දිල්ෂාන් රන්දික පුතණුවන්ගේ සහ ඩී.එම්. ලක්ෂානී රන්දිකා දේනියගේ කරුණාවති මහත්මියගේ මෑණියන් වන ආර්.එම්. හීම්මණිකා මහත්මිය ඇතුළු සියලුම මෙලොව වෙසෙන සුජීවත්ව සිටින ඇයගේ ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු සියලුම වෛද්‍ය වෙදහෙද කාර්ය මණ්ඩලයත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ අත්පත් කර ගැනීමට මේ කුසල් හේතු කරගනිත්වා අමා මහ ලෞතර සම්බුදු දහමේ ආරක්ෂාව වෙනුවෙන් නිරන්තර අපකප වෙන මහා සංඝරත්නය විශේෂිත මේ මහා කුසලය අනුමෝදන් වේවා. එසේම කොරෝනා වසංගතය මැඩපැවැත්වීම සඳහා අපකැප වෙන සියලුම වෙදහෙද කාර්ය මණ්ඩලයන් සඳහාත් සියලු ශක්තිය ධෛර්යය ලැබීමට මේ කුසලය හේතු වාසනා වේවා. එසේම කරුණාවතී මහත්මියගේ මිය පරලව ගිය ආදරණීය පියාණන් වන ආරිම් පුංචි බණ්ඩා මහතා ඇතුළු සියලුම මියගිය ඥාතීන් මේ කුසලය අනුමෝදන් වෙත්වා. එසේම කරුණාවතී මහත්මිය ඇතුළු එතුමියගේ පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ අත්පත් වේවා. මේ කුසලානිසංශ බලයෙන් සසර ගමන කෙලවර අමා මහ නිවාන ශාන්තිය අත්පත් කර ගැනීමට කරුණාවතී මහත්මිය ඇතුළු සැමට ශක්තිය ධෛර්යය ලැබේවා. සද්ධම්ම මතු සුමధుර ධර්ම දේශනාව අදටත් හමාර වෙනවා. ඔබටත් මේ සඳහා බැරපැන ඇරවීමට පුළුවන්. කතා කරන්න 0.71 16යි 44යි 403 දුරකථන අංකයට ඔබට සම්මා සම්බුදු සරණයි. චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ඇදහැලෙන සදහම් අමාවැස්ස සද්ධර්ම මතු සුමතුර ධර්මදේශනා මාලාව සෑම බ්‍රහස්පතින්දාවකම උදේ 8ට ඌවකුවන් විදුලියෙන් දේශකයන්න් වහන්සේ පූජ්‍ය ඇරවල සුධම්ම ස්වාමීන් වහන්සේ